හොඳයි අපි අදත් කවුරුත් දන්න පරිදි ධර්ම සාකච්ඡාවට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ඇති කරගෙන තියෙන පුරුද්ද හැටියට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි සතිವಾರය ආරම්භ කරමු. කල් වේලා ලැබෙන පරිදි සභාවෙන් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට සාදර වෙමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට අපි වැඩමුණු නායකත්වයට ඉල්ලා නායකත්වයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස අද කමඨහන් අත්දැකීම් සම්බන්ධ ප්‍රශ්න 9කුත් ධර්ම සාකච්ඡාවෙන් ප්‍රශ්න 1කුත් තියෙනවා පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන මා මීට පෙර එක් දින භාවනා වැඩසටහන් තුනකට පමණ සහභාගී වුනිමි මා සක්මන් කරගෙන යද්දී සමහර විටක යටිපතුල් හිරිවැටි නොදිනී යන අතර පිටක සිසිල් බවක් දැනේ. දිගටම සක්මන කරගෙන යද්දී පියවර 10ක් පමණ පාදයේ සිත පිහිටුවා ගත හැක. ශරීරයේ බර වම් පාදයට වැඩිපුර දැනෙන අතර දකුණු පාදයේ ඇඟිලි වලට බරක් යෙදෙන බවක් නොදැනේ. සක්මන ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. පරයන්කේ පරයන්ක භාවනාවේදී මුලින් දණහිස්සා වලලු කර තදින් වේදනා දැනුන අතර දැන් තදබල වේදනා කිසිවක් නොමැතිව පැයක් පමණ සිටිය හැකිය. ඒ අවස්ථාවවලදී විනාඩි 10කට පමණ වරක් සිත පිට යාමක් වන බව හා නිදිමත ගතිය දැනේ. නැවත ෂණයකින් සිත අරමුණට පැමිණේ. මා දැන් සිහි කරනුවේ හුස්මේ දිගු කෙටි බවයි. ආශ්වාසයේදී නාසිකාග්‍රේට සිසිල් බව හා ප්‍රශ්වාසයේ උණුසුම් බවද අත්දැක්කෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවායි පතමි. ඔය කියන සක්මනේදී හෝ පරියන්කේදී මේ මොකක් හරි මුලිච්ච කරගෙන තියෙනවා මොකක් හරි ආපాతගත කරගෙන තියෙනවා මොකක් හරි දකින්න දෙයක් දැකලා තියෙනවා ඉතින් ඕක කොයි තරම් බලනකොට වෙනස් වෙනවද කියලා බලන එක තමයි ඊගාවට තියෙන පාඩම දැන් මොකක් හරි දැකපු නිසා අපි වැඩි පටන් ගන්න තියෙනවා වැඩි පුරලා තියෙනවා දැන් ඕකෙත්ත මොකද ආගෙන යන්න ඕන යනකොට කොයි දේ වෙනස් වුණත් ඒ හැම එකක්ම භාවනාවේ ප්‍රතිඵලයක් කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා ඒ එන දෙයකට ලෑස්ති වෙන තරම් හිත අවදි භාවයක් තියෙන්නත් ඕන. කොයි දෙයක් වෙන්න පුළුවන්. මේ දේ භාවනාදී නොවිය යුතුයි කියලා දෙයක් නෑ. භාවනා කියන්නේ සාකල්ලියෙන්ම හරි දෙයක්. එනිසා එන දේ වෙන වෙන දෙයකට වැඩිය වෙනස් වෙන දේ මේකේ ඉඳලා මේකට වෙනස් වෙනවා කියන එකට සාදරව ඉදිරියට යන්න ඒකට කියනවා භාවනාවට බය ඇරෙනවායි කියලා. නැත්තම් භාවනා කරනකොට අර කුණොත් මොකද කරන්නේ මේකුණොත් මොකද කරන්නේ පුදුමාකාර බයක් තියෙනවා. කිසිම බයක් නැහැ. එන ඕන දෙයකට ලැසිලා යනකොට. ඉතින් ඒක කරන්න ওই මූලික අභ්‍යාස ටික අවශ්‍යයි. මූලික අත්තරදි ටික අවශ්‍යයි. මූලික විශ්වාසය අවශ්‍යයි. භාවනා කරනවා කියනකොට කවදාකවත් එකේ වැරද්දක් නැහැ. ඔක්කොම හරි. ඒ නිසා භාවනා කරත් ඇති. මේ ඉති පාට පෑදිලා තිනවා. ඔය දැකපු අරමුණම හෝ ඔවගේ වෙනස් සටහන් වෙනස් ආකාර වෙනස් විකෘති කොයි එකාවත් එකට ලෑස්තිලා භාවනා කරන්නේ එතකොට Tamanට මේ පරියන්කේ සක්මන නෙවෙයි එදිනදා වැඩවලදීත් මේ කයේ සිදුවෙන හැම දෙයකටම සාදර ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒක එනකන් සක්මනයි පරියන්කයි ඒ ආකල්පෙන් ඉදිරියට යන්න. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය අරමුණු කළෙමි. පර්යංකේදී මුල් අවස්ථාවේම මැස්සෙක් මූණ වටා යනවා මෙන් දැනුණු නිසා මට ඒ බාධාවක් විය. මැස්සෙක්යි සිතා මෛත්‍රිය මෛත්‍රී සිත පතිරුවමින් ටික වේලාවකින් එම බාධාව ඉවත් විය. පසුව පැයකුත් විනාඩි 15ක් පමණ ගත වුවද එවැනි බාධාවක් සිදු නොවිය. ටික වේලාවකින් සුදු පැහැති ආලෝකයක් දිස්වද මම ආස්වාස ප්‍රස්වාසයේම සිටියෙමි. මගේ ඇඟ ගැහෙනවාක් මෙන් දැනෙන්නට විය. එය අනෙක් අයටත් පෙනී දැයි මට සිතුනි. හුස්ම ගැනීම පොම්ප කරනවාක් මෙන් නොකඩවා ගලා යාමක්ද ඇතිවිය. ඒ දෙසද බලා සිටියෙමි. ආලෝක ධාරාවන් වෙනස් වෙමින් මතුවිය. පෑයකට වැඩි කාලයක් එසේ සිටියේද කයේ කිසිදු වේදනාවක් නොදැනුනි. පරයන්කේ තවදුරටත් රැඳී සිටීමට සිතුනි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදේ අරුවේ ලද භාවනා අත්දැකීම මෙසින් සඳහන් කෙලිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී අප වැනි අසරණ වුවන්ට මඟ පෙන්වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අපි ඔගේ අසන්නේ අර මෝනේ දෝන මැස්සන්ට අනුකම්පා කරන්න අප්පා ඉවරයි. අපි ඒකට අසන්නේ නැහැ. මැස්සටත් බය වෙලා, කැස්සටත් බය වෙලා ඒක වෙන්නේ මේ මොකද? මැස්සෙක් හිටපුද ඔන්න පැය කහවර බලනකොට ඔන්න පෙරලා දිනවා මැස්සෙකුත් නැහැ පැය කහවරුත් කියලා. මනි දවසෙත් වාඩි වෙන්න බෑන්ට මකරේ කියන්න පුළුවන්, කිඹුලෙක් කියන්න පුළුවන්, කන්න පුළුවන් කහපන්. ඉවරයි. ඊට පස්සේ අපිටත් කරදර කරන්නේ ගම් කිම්ලා කෑවට පස්සේ. ඒ කොළදියේ කහරක් වෙලවනකොට මේ කොළ පාගනකොට හානකට ගත්තොත් තිබුණා කා තෝ ණය කා කීයේ තමයි ගහන්නේ අරගොත්. මරක කීන්දේ කරන්නේ නැත්තම්. ඉතින් අපි මැසන්න බය වෙලා ගැස්සට බය වෙලා ඉතින් මේක ඉස්සල්ලාම හදපු දවසේ පිටරටින් ආපු නෝනා කෙනෙක් ලියනවා. අපි මේ ලංකාව නිසා මඳුරු වෙන්නේ නැති වෙන්නේ මැස් වෙන්නේ නැති වෙන කිමිකල්ස් ගොඩාක් අරන් ගියා. අනේ බලනකොට ධම්මජීව හම්සෝ net ගහලා එක මැස්සෙක් ආවේ නැහැ, එක කැස්සක් ආවේ නැහැ, එක මඳුරුවෙක් නැහැ. අරගෙන අපි ඔක්කොම ආපහු අරන් ගියා කියලා. හිටියම්මකෝ. උන් කොච්චර හතරද කියලා බලන්න. යනිතක ඉන්න මැස්සෙකුට නෙවෙයි මේ දඟලන්නේ. මැස්සෙක් කියලා හිතලා. ගෙවල් වලදී අපි පුත්තන පෙට්‍රෝල් ප්‍රමාණය ওই වගේ සැකේට සීමාන්තික මේ විසබීජනාශක ප්‍රදේශයක් පාවිච්චි කරා. කෙල්ලෝරක් නැහැ. පුදුමාකාර විදිහට ඕසෙට වැසිකිළියට වක් කරනවා. ඕසේ අත් දෙක හොදනවා. මේකේ වෙන හානිය පිළිබඳ කාටවත් ඇකීමක් නැහැ. ඒ වෙන හානියට වැඩිය විසබීජ හොඳයි. මේ අද පාවිච්චි කරන විසබීජ වල නාශක වලින් එන හානියට වැඩිය විසබීජ හොඳයි. කවුරක්වත් නැහැ. මොකද කම්පැනි වලට කාබලාභය විස බීජ නිසා කියන පොඩ්ඩකවත් විස බීජයක් කිට්ටු කරන්න දෙන්න එපා. එන්නකොට දුසෙන්න මරන්න. මෙන්න අපි ළඟ බඩු තියෙනවා කියලා. ඉතින් දැන් ඉන්න පොඩි දරුවෙකුට පිහියක් අත ගන්න දෙන්නේ නැහැ. පොලිතින් බෑග් එකක් අත ගන්න දෙන්නේ නැහැ. ගින්දර ටිකක් පේන්න දෙන්නේ නැහැ. විස බීජයක් පේන්න දෙන්නේ නැහැ. උන් අර පින්න පූල් ගෙඩි වගේ හදනවා ගේ ඇතුලේ. එළියට දාව ගම් පුපුරලා නැහිනවා. පොඩි උනේ මහයමුණොත් එච්චරයි. ඉතින් ආසරණ වෙලා තියෙන්නේ අපි නෙවෙයි අනී ඔය මැස්සෙක් ආපුවා මොකද? කකුලේ වාතයක් අමාරුවක් ගච්චාම මොකද ඇඟිල්ල කඩලා ගියාම මොකද තව 19ක් තියෙනවනේ තව. නැතක් ගලවලා ගියාම මොකද තව 31ක් තියෙනවනේ. එහෙම බලන්න ගත්තොත් કોઈ මොනම කරදයක් අපරාධයක් නෙමෙයි. ඒක ඔහොමයක් අපි යන දෙවෙනි එක. අතිපූජනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේ වසර 3ක් පමණ සිට භාවනා කරමි. gederedi පර්යංකයට ඉඳගත් වහාම හිත නිසල වී සමාධිමත් භාවයකට පත්වේ. දින දෙකක දිනකට පැය දෙකක් පමණ භාවනා කරමි. මෙහිදී ඊයේ දිනේ තුල පර්යංක භාවනාව කළ අතර ආනාපානය හඳුනා ගතිමි. සතියෙන් පර්යංක භාවනාවේ යෙදුන අතර ඉඳ හිට හිත පිට ගියද වහාම නැවත සතිමත් උනේමි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි දියුණුව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔය අර පිට ගියේ හිත නැවත අරමුණට පැමිණෙන පිට ගියේ හිත නැවත අරමුණට පැමිණෙන කතන්දරේ ලියන්න පටන් ගත්ත දවසේ කොහොමද නැවත ආරමුණට ආවයි කියලා සාහතික කරන්න පටන් ගත්ත දවසේ භවනා බුදුම පිම්මක් පයින්නවා ඉස්සරහට. මේකේ අන්තං එකට කෝල වෙවි මුකුළු බබා යන්දා লীලා විතරක් තියෙනවා. පිටගියේ හිත අපව ගත්තා කියලා. අන්නේ ගත්ත කතාව, ගත්ත කතන්දරේ පිටගියේ හිත නැවත ගෙදර එන කතන්දරේ පුළුවන් තරම් විස්තරෝ බලන්න. පුළුවන් තරම් ලියන්න. එතකොට තේරෙයි හිතයට හිත පිට යන්න මෙපාය ගිහිල්ලා එන එක බලන්න. ඒ නිසා හිත පිට යන්නේ ප්‍රශ්නෙ නැහැ. නැත්තම් මේ හිත පිට යන එක නඩු ඊට පස්සේ එන එකට බලන්නවත් කවුරක්වත් නැහැ. ඒකත් පශ්චාත්තාපය. ඉතින් කවදාකවත් භවනාවේ මේ දෙපැත්ත පේන්නේ නැහැ. ඒ නිසා පිට යන්න අරින්න ඒක ඉතින් අපිට ඉල්ලන්න ඕනේ නේ යනවනේ. ගියාට පස්සේ අපව ගත්ත බව වාක්‍ය කිල්ලන්න මේකට පුළුවන් තරම් වාක්‍ය එකතු කරන්න. කොහොමද පිට ගිය බව දන්නේ? කොහොමද පිට ගිය දැනලා අරමුණට ආවේ? ආපු බව දැනගත්තේ කොහොමද? ప్రත්‍යක්ෂ කරන්නේ කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා අන්න එකට විස්තර ටිකක් ලියන්න බලන්න එළියන බැල්මෙන් නැත්නම් එළියන ලිවීම සඳහා තොරතුරු සොයනාසුලෝ භාවනාවට බහින්ද භාවනා කිසියම් බාධාවක් එන්නේ ඉස්සරහට. ඒ ඉන හැම බාධාවක්ම මේ කරුණු හොයන්න මූලාශ්‍රයක් වෙනවා. ඒ මූලාශ්‍රය දැක්කට නිකන් ඉන්න බෑ ලියන්න. වාතාවරණයට ඇතුල් කරන්න එතකොට බුදුම ගමනක් යනවා ඉස්සරහට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ වන විට නිස්සරණ වාණියේ භාවනා වැඩමුළු තුනකට සහභාගී වී ඇත්තෙමි. නිවසේදීත් මෙහිදීත් ඒ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව කරන්නෙමි. සක්මන් භාවනාව වම් පාදයේ හා දකුණු පාදයේ මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. එවිට පාදයේ පොළවේ ගැටෙන විට දැනෙන ස්පර්ශයන් හඳුනා ගනිමි. පාදයේ හටගන්නා වේදනාවන් මෙනෙහි කරමින් සක්මනේ යෙදෙන විට එම වේදනාවන් පහ වී යන බවක් දැනේ. මේ අවුරුින් පියවර 30ක් 40ක් සතියෙන් යුතුව සක්මන් කිරීමට හැකිය. ආනාපාන සති භාවනාව. ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කරමින් එම සුලං රැල්ල ස්පර්ශ වන ස්ථානය ගැන සිහියෙන් සිටමින් භාවනාවේ යෙදෙමි. විනාඩි 30ක් පමණ ගතවන විට ශරීරය සැහැල්ලු වී සිසිල් බවක් දැනේ. එය ප්‍රීති සහගත අත්දැකීමකි. එක් දිනක ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ගොරෝසු සමකින් වැසුණු අඳුරු පොදියක් දිස්විය. එය මගේම ශරීරයේ ලෙස හැඳිනීමක් ඇතිවිය. එය කෙසේ වූවාදයි නොදැනිමි. ශරීරයේ වේදනාවක් මෙනෙහි කරන විට එක් එක් තැනින් එම පොදියෙන් දුමක් වැනි යමක් පිටවෙනු දුටිමි. මෙය කුමක්දයි දැන ගැනීමට කැමැත්තෙමි. ඊයේ සවස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු මා තුළ මහත් ප්‍රබෝධයක් ආත්ම විශ්වාසයක් හා විශාල ප්‍රීතියක් ඇතිවිය. එය භාවනාවට මහත් රුකුලක් විය. තවදුරටත් භාවනාව වර්ධනය කරගන්නා ආකාරය ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවිතයත් නිර්වාණ සම්පත්තියත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. භාවනාවේ අන්තිම වෙනකොට මොනක්වත්ම අවශ්‍ය නැහැ ආත්ම විශ්වාසය විතරමයි යොණ කරන්නේ. ඒකේ ආත්ම විශ්වාසය ඇති කරන තමයි සීල අනුග්‍රහිතය, සුතානුග්‍රහිතය, සාකච්ඡානුග්‍රහිතය, සමතවිපස්සනා අනුග්‍රහිතය අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා දිහා විශ්වාසයෙන් බැලුවොත් මොනම බාධාවක්වත් පිටට. විශ්වාස නැතුව බැලුවොත් සීල පිටමද අවිශ්වාසයි සුතිය පිළිබඳ අවිශ්වාසයි, සාකච්ඡා පිළිබඳ අවිශ්වාසයි, සමතට අවිශ්වාසයි, විපස්සනාට අවිශ්වාසයි. මේ අවිශ්වාස ජීවිතය පුදුමාකාර කැඹිරිල්ලක්. පුදුමාකාර ණයක්, පුදුමාකාර අපායක්. ඉතින් කවදද මේ අවිශ්වාසය විශ්වාසය බාට පළ වෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝත් වල් කියන්නේ. ඒ නිසා මේ විශ්වාසය ඇතිවීම සඳහා අවශ්‍ය පරිසරය පුළුවන් විදියට සපයලා දෙන්න. ඒක හැමදාම නෑ හැමතැනම නෑ. ඒකට ප්‍රතිරූප දේශ වාතය කියලා කියනවා. අවශ්‍ය තැන ලැබෙනවා. ඉතින් ඒක අපි මේ භවනා මධ්‍යස්ථාන හදලා ආයේ පහසුකම් දෙන්න. ඒක හරියන්න පුළුවන් නෑ යන්න පුළුවන්. ඒ නිසා පරිසරයේ භවනාට අවශ්‍ය පසුබිම ආසන්න කාරණා ඒවට නැත්තම් මූලික නිමිති ටික හදලා දෙන්න. හදලා දෙනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භාවනාවට වාඩි වෙන්නේ ඉස්සෙල්ලම විශ්වාසයක් ඇති වෙනවා අද නම් වැඩි හරි කියලා. ඒ විශ්වාසයෙන් ගියොත් හරි තමයි. පටන් ගන්නකොටම චරිචුරු පටන් ගන්නකොටම විශ්වාස නැති මට්ටමට ගියොත් හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් වරදින්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා මෙන්න කවුරුත් අදහන්න එපා. තමන්ම අදාහ ගන්න. මමයි භාවනා කරන්නේ වෙන ඕන දෙයකට මම ලෑස්ති. මං ගැන මට විශ්වාසයි. ආනෝ විශ්වාසයේ වැඩිවීම සඳහා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරගේ පරිණාමයක් මේ ජීවිත කාලය ඇතුළත සිද්ධ වෙනවා. අපි මෙතෙක් කරලා තියෙන බාහිර විශ්වාසයත් තියන්න. ඒ බාහිර විශ්වාසය සර්බදාහරි දිව්‍යනාස වෙන්න පුළුවන්. ඒ බාහිර විශ්වාසයේ බාහිර තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක වෙන්න පුළුවන්. ඒ බාහිර විශ්වාසයේ මතු පහළට මෛත්‍රී බුදුහමර වෙන්න පුළුවන්. ඒ කොයි එක ආවත් Taman නිච් මේ නිච් නීච තත්ත්වයටපත් වෙනවා. බුදුජානනාචි අපි ඔසවතබනවා. මිදෙඩි උසස් සිදියට විශ්වාසයෙන් මේක කරන්න රට රාජ්‍ය දිනාගත්ත කෙනෙක් වගේ සිංහෙක් වගේ සාක්‍ය දීතා සිංහ සාක්‍ය සිංහ කියන ස්වරූපේ යන්න නම් අර විශ්වාසය වැඩෙන්නේ. මේ විශ්වාසය වැල්ලා තියෙනවා හොඳයි. හැබැයි හැම වෙලාවෙම ඔක හිතින්නේ නැහැ. නිසා විශ්වාසය වැඩි වීමට අවශ්‍ය කරනු පුළුවන් තරම් සලසලා දෙන්න. ඒකට කියනවා සප්පාය කරනු සලසලා දීම. නැත්නම් ආසන්න කාරණා සලසලා දීම. ඒක කාගෙන්වත් අහන්න බෑ. මොකද අනික් එක්කනට හරියන විශ්වාසය නෙමෙයි මයි ළඟ විශ්වාසය. මට අවශ්‍ය දේ කරන්න. ඒ සඳහා කොච්චර වැඩි කිරුව ප්‍රශ්නයක් නැහැ. කරලා කරලා කරලා කවදාද ආවට පස්සේ කාටවත් දෙන්න බෑ. කාටවත් එක් ගැලපෙන්නේ නැහැ. ඉතින් නිසා ඒ කරන ප්‍රයත්නේ පවා Taman කෙරේ අනුකම්පාවෙන් කරන වැඩයි නිසා විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. අන්තිම වෙනකොට මුලදී නම් අපි සීලෙ දෙන්න ඕන, සුතේ දෙන්න ඕන, අනුග්‍රහිත ඔක්කොම දීලා කරන්න ඕන. ඒ නිසා එන්න එන්න එන්න විශ්වාසයේ වැඩිවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ආති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව වම දකුණ වශයෙන් අරමුණු කරමි. විනාඩි 10කට පසුව ඔසවනවා, තබනවා, ගෙනියනවා ආදී වශයෙන් සක්මන් භාවනාව කරගෙන යමි. මට මෙසේ පැයක් පමණ සක්මන් කරන විට දකුණු පාදයට බරක් හා වම් පාදයට ඉතා සැහැල්ලු බවක් දැනේ. වම් පාදයේ පොළවට ස්පර්ශ වන විට තද සීතල ගතියක් දැනේ. සක්මණේ යෙදෙන විට වම් කකුලේ යටිපතුලේ සිට බෙල්ල පෙදෙස දක්වා වේදනාවක් ඇතත් වේදනාවක් දැනේ. පරිසරය ඊතා නිහඬතාවයක්ද දැනේ. සිතුවිලි ගලා ආවත් ඒවා નિરાයාසයෙන්ම එය සිතුවිල්ලක් බව හැඟී නැවතත් සක්මණෙහි යෙදෙන. මීට ප්‍රථම භාවනා වැඩමුළු වලට සහභාගී වුවත් මම සක්මන් භාවනාවට ප්‍රියතාවයක් දැක්වුවේ නැත. ඒත් දැන් මම සක්මන් භාවනාවට ඊටාම කැමැත්තක් දක්වයි. පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාව ලෙස පිම්බීම හැකිලිම බලමි. එම අරමුණේ සිත පිහිටුවා විනාඩි 20කට පමණ වන විට මගේ මුළු ඇඟම විදුලි වේගයක් මෙන් උඩට පහළට ගමන් කරන ආකාරයට දැනේ. මෙසේ දෙතුන් වතාවකට පසු පිම්බීම හැකිලිම නැතින නැති වී යන වාසේ දැනේ. ඒත් මට පිටත ශබ්ද හොඳින් ඇසේ. වේදනාවක් ආවිගස එය නැති වී යන බව දැනේ. සමහර අවස්ථාවල මා උඩ සිටින වාසේ දැනේ. රූප පෙනී රූප පෙනී එය ඊතා විශාල වී පසුව ඊතා කුඩාවට එය නැති වී යනසේ යන වාසේ පෙනේ. සිතට ඊතා ප්‍රබෝධමත් ගතියක් දැනේ. කටට නිතරම කෙල උනන ස්වභාවයක්ද දැනේ. ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනාව දිගටම කරගෙන යාමට සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී උතුම් නිවනින් සැනසීම ලැබේවා. ඔය සක්මනට තියෙන මනාපය ඇතිවීමත් බොහොම සුබ ලකුණක්. එතකොට තමයි ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බොබ්බඩකම කම්මැලිකම නිසා දක්මන්ට කැමති නැහැ. බිම ඉඳ ගන්නත් කැමති නැහැ. මොකද මේ ඇඟ තැලේ පොඩි වෙයි කියලා. ඒ සක්මන් කරලා ආවට පස්සේ ටික ටික ටික ටික පරිශීලන කරන්න. ඒකට මොනවා ආවත් ඇඟට මොන විදියට වෙන ප්‍රශ්නයක් නැහැ. මේක බලාගෙන යන්න පුළුවන් නේ. ඒකට අවශ්‍ය අර කාර්ය ශක්තිය. එහෙම නැත්නම් කාය ශක්තිය ලැබෙන්නේ සක්මනේ තමයි. ඒ නිසා සක්මනස් කොහොම සක්‍රීය වැඩක්. ඒක හොඳට කරන්න කල්ලිවල පරියන්කයට ගිහිල්ලා ඒ කටට කෙටෝ කෙල වුණනවාද රිදෙනවාද කැක්කමද ඔක්කොම වෙන්න පුළුවන්. ඒ කිසියම් දෙයක ඇයි කියලා අහන්න යන්න එපා. මේ මෙහෙම මතක තියාගන්නකෝ. යමක් ඒ සිද්ධ වෙන්නට ඇයි කියලා ඇහුවොත් ඒකට ඵලයන් කියමන තමයි ඒ කරන්නේ. මූණට කෙල ගහිල්ලත් තමයි ඒ කරන්නේ. උණු වතුරක් කෙරලා තමයි කරන්නේ. ඒකට වෙන්න අරින්න නම් දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ, දැනුනේ නෑ කොහේ බලාගෙන ඉන්න කතිය. ඒකට ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙලා ස්වභාවයෙන් ඉවර වෙනවා. මොනම දෙයක් හරි ඇයි කියලා අහනවයි කියලා කියන්නේ හරියට security guard ඇතුල් වෙන තැන නැත කරලා identity card check කරනවා. මොකද තමසන්නේ කොහෙද යන්නේ? මට identity card එක දෙන්න. එතකොට ඉතින් දැනගන්න ඕනේ මේක මේ සැකයෙන් කරන වැඩක්. අන්න ඒ වගේ Tamanට එන මේ භාවනා අත්දැකීම් වලට මූණට කියලා ගහන්න එපා. භාවනා අත්දැකීම් වලට වුණ අතුරක් කරන්න යන්න එපා. ඇයි කියලා අහන්න යන්න එපා. ඒ යන්තම් භාවනා හරි කියලා තමයි අදකින් එන්න පටන් ගන්න. එනකොටම අපි කරන්නේ පොරොප්ප ගහන්න හදනවා. ඇයි කියලා අහන්න හදනවා. මූණට කියලා ගහනවා. පුණුවතරයක් කරනවා. ඉතින් එතකොට ඒ ස්වභාවිකව සිදුවෙන විකාශය සිද්ධ වෙන. විකාශයට දීලා කොච්චරක් මට මේක බලන්න ඉන්න පුළුවන්ද? ඒක තමයි තපස් කියන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය ශක්තිය තමයි ඔය සක්මනේදී ලැබෙන්නේ. එහෙම කෙරුවට පස්සේ නැගිට්ටට පස්සේ වුණත් පදියන්කෙන් පිට ගියත් කලබල වෙන්න එපා. ඊගාට වෙන දේත් භාවනාව තමයි. ඒ ඔක්කොම බලන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සවස ධර්ම දේශනාවෙන් පසු සක්මන් ශාලාව වෙත සතියෙන් ගමන් කළෙමි. සක්මන් තීරුව මත සිටගෙන කය නිරීක්ෂණය කළෙමි. සතිමත්ව සතිමත්වම දකුණ වම දකුණ වශයෙන් ඇවිද ගියමි. ගමන ක්‍රමෙන් වේගවත් වන බවක් වැටහින. ටික වේලාවකින් කකුලේ දණහිසින් පහළ කොටස පමණක් ගමන් කරන බව තේරුණා. සමහර අවස්ථාවක කෝච්චි පෙට්ටියක් මෙන් මුළු කයම ඉදිරියට ඇදෙන බව දැනුණා. සක්මන් තීරුවේ කය එහා මෙහා වීසිවන බවත් දෙපා අවනත නැති බවක් තමයි දැනුනේ. මුළු සක්මන් වේලාවම ඊතා සෑහළුවෙන් ප්‍රීතිමත් හැඟීමෙන් ගත කළා. උදෑසන සක්මනදී සතියෙන්ම සක්මන ආරම්භ කළා. සක්මන් තීරුව මත වාර කීපයක් ඇවිද යනවත් සමගම තද නිදිමත ගතියක් දැනෙන්නට වුණා. නමුත් එය ගැන නොසිතා දිගටම සක්මන කරගෙන ගියා. නිදිමත වැඩිකම නිසා සමහර වේලාවකදී සක්මන් තීරුවේ අග මද වේලාවක් රැඳී සිටියා. සිතට ධෛර්යගෙන දිගටම සක්මන සතිමත්ව කළා. හිඳ ගැනීමට සිත බල කරන බව තේරුණා. ඔබ වහන්සේගේ දේශනා මතක් වුණා. මුළු සක්මන් වාරයේම නිදිමතට ඉඩ නොදී සාර්ථක සක්මනක් කරගත්තා. පර්යංක භාවනාව. ඊයේ අවසන් පර්යංකයේදී ආසනය මත හිඳගෙන ටික වේලාවකින්ම සිත සුලන් රැල්ල වෙත යොමු වූ නමුත් දිගටම සිතුවිලි ගලා එන්නට වුණා. සුලන් රැල්ලේ තොරතුරු සෙවීම නවතා සිතුවිලි දෙස බලා සිටියා. ආස්වාස ප්‍රස්වාසයේ වෙත සිත යොමුවනවත් සමගම වාගේ සුලන් රැල්ල ගෙවි යන බවක් දැනුණත් ඒ ගැන පැහැදිලි වැටහීමක් නැහැ. ඉන්පසු පැය භාගයක පමණ කාලයක් ගෙවි ගිය හන්දම මට විස්තර කිරීමට අපහසුයි. කය ගැන දැනුමක් තිබුණේම නැති තරම්. සුළු වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන්නට වුණා. හදිස්සියෙම වේලාව අවසන් වී ඇතැයි සීයට නැගුණා. පාරයන්කෙන් නැගී සිටියා. අද උදෑසන පාරයන්ක භාවනාවේදී ආසනයේ මත හිඳගෙන කයට සිත තබාගත් ඉක්මනින්ම උදරයේ පිම්බීම හැකිලිම සුළු වශයෙන් දැනි ඒ සමගම වාගේ සිත ආස්වාස ප්‍රස්වාසයේ වෙත යොමු වුණා. ආශ්වාසයේ දිගුවත් ප්‍රශ්වාසයේ කෙටිවත් දැනුණා. සෑම ආශ්වාස ප්‍රශ්වාසයකින් පසුව කෙටි විරාමයක් ඇති බව දැනුණා. එතන වෙනස් තැනක්. ආශ්වාසයේදී පපුවේ තද ගතියක් දැනුණා. ප්‍රශ්වාසයේදී එය සැහැල්ලු වී ගියා. ඇඟේ තැන තැන නාඩි වැටෙන ආකාරයක් දැනුණා. පිටදිගේ වේදනාවක් ආවා. ඒ දෙස බලා සිටියා. ඊට පස්සේ ඊට පසු කකුලේ වේදනාවක් දැනුණු අතර එය අඩු වැඩි වෙමින් යන ආකාරයේ දෙස බලා සිටියෙමි. පරයන්ක පරයන්කේ අවසාන වනතුරු වේදනාව සුළු වශයෙන් පැවතියා. නැගී සිටීමෙන් පසු එය ක්‍රමයෙන් පහව ගියා. භාවනාවේ ඉදිරි ගමන සඳහා තව දුරටත් උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා උතුම් වූ නිවනින් සැනසෙයි. මේකේ සඳහන් කරලා තියෙනවා යම් ප්‍රමාණයක ඍජුමත තියෙද්දි කොහොමද සක්මනක් සාර්ථකව නිමකලේ යම් ප්‍රමාණයක වේදනා දැනෙද්දි කොහොමද පරියන්කයන් නිගම කලේ කියලා ඒ වගේ පැමිණෙන මොකක් හරි එක බාධාවක් මුලමදාග සම්පූර්ණයෙන් දැකලා විස්තර කරන්න පුළුවන් වුණොත් කෙනෙකුට තේනවා මේ ක්‍රමයේ ඕනම බාධාවට යොදන්න. ඒ නිසා භාවනාවේ සාර්ථකත්වයේ පේන්නෙම බාධා ප්‍රමාණය අනුව තමයි. එනේන බාධාවට මේකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. මට මේක හරහා යන්න පුළුවන් කියන විශ්වාසයෙන් බලන්න හිටියොත් මේ සතිය ඕනෙම දෙයක් විදිවිඳින්න පුළුවන්. ඕනේ මල් මාලයකට එන මාල විදගෙන යන්න පුළුවන් ඉදිකටට. අන්නේ බව තේරුණාට පස්සේ ලොකු ආත්ම විශ්වාසයක් එනවා. මට වෙන මොකක්වත්ම ඕනේ අඩු ගාන මේ සතිය තියෙනවා නම් ඇති කියලා. අනේක ආවට පස්සේ අපේ සද්ධා, වීරිය, සමාධි, ප්‍රඥා ඉබේම පෙළ ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙන වෙලාව වෙනකන් සෑහෙන දුරට තල්ලුවක් තාන්න වෙනවා. දහිරියෙන් වැඩ කරගෙන යන්න ඕනේ. එනකොට බාධා කියලා කියන්නේ ඒ ශක්තිය ධෛර්යය මනිනවීමක් මිසක්කා නොකල යුත්තක් හෝ නොආ යුත්තක් නෙමෙයි. ඒ නිසා මේ මේ නිදිමතට වැඩ කරපු ආකාරය මේ වේදනාවට වැඩ කරපු ආකාරය වගේ තව එන සියලුම බාධා කොයි එකටත් එන්න කියන්නේ බය වෙන්න එපා. ආවට පස්සේ කොහොමද මේ සතිය හරහා යන්නේ කියන එකට සූදානම් මනස ලෑස්ති මනිස් කය එහෙම නැත්නම් අපි කියන මේ බාලදක්ෂ ව්‍යාපාරේ එහෙම නැත්නම් මේ ගර්ල් ගයිස් අතු ගන්න යන බී ප්‍රිපෙයාර්ඩ් කියලා. එහෙම නැත්නම් සූදානම් ශරීරය කියලා. ඔච්චර තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අප්පමාදේන භික්කවේ සම්පාදේත. පමා වෙන්න එපා. මේකට මොන දෙන්න පොඩි පොඩි දෙයකට මොන දෙනකොට ඉදිරි දෙයට යන්න අවශ්‍ය ප්‍රතිශක්තිය ආත්ම ශක්තිය වැඩෙනවා. අන්නේ ආත්ම ශක්තිය විතරක් නැත්නම් සූදානම් ශරීරේ විතරක් ලැබුණත් මේ වැඩමුළුව සාර්ථකයි. එදා ඉදිරියට එන හැම දෙයකටම කෝකත් වෙන්න පුළුවන් කියලා සූදානම් ශරීරයෙන් යන්න කියන එක තමයි පොදු උපදේශක් විදියට දෙන්නේ. තෙරුවන් සරණයි. අති පූජනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ප්‍රථමයෙන් මූල කර්මස්ථානය මම දැන් මෙතන ඉරියව්ව දෙසට සිත යොමු කරමින් ස්වල්ප වේලාවක් රැඳුණු මා ලනුපැදුරෙහි සාමාන්‍ය ගමනෙහි යෙදුනි. එහි මට සිලිටු බව ඊයේ මෙන් නොව යටිපතුලට හොඳින්ම දැනුනි. එසේ ගමන් කරද්දී උඩුපතුලෙහි තද තද බවක් ඇති වී එය වලලු කර ඔස්සේ ගොස් සිහින් වේදනාවක් කෙන්ඩා වලින් දැනි දනිස් වල වේදනාව ඇති වුනි. මේ සියල්ල එකවර නොව ක්‍රමක්‍රමයෙන් සිදුවිය. එය තුනටිය දක්වාද ගියේය. එය එසේ දැනි දැනි සක්මන කරද්දී සියලු වේදනා සංසිඳී සක්මනේ වේගය වැඩි වූ බවක් හා ඊතා පහසුවක් දැනුනි. නැවතත් උඩුපතුල්වල තද බව දැනුනොමුත් ගමනේ වේගය ආයාසයෙන් වුණි. මේ සියල්ල අතරතුර සිත පිට ගිය වාරද ඇත. මේ සඳහා ගත වූ කාලය විනාඩි 50ක් පමණි. පරයන්ක භාවනාව. සිරුරෙහි සමබරතාව ඇති කරගත් අතර මම දැන් මෙතන ඉරියව්ව සිත යොමු කළෙමි. ඉන්පසු ආස්වාසේ හා ප්‍රස්වාසේ දැනීමට සිත පිහිට වූෙමි. නාසිකාග්‍රයට උණුසුම හා සිසිල දැනේ. ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්ව හඳුනා ගතිමි. ටික වේලාවකින් උදරේ පිම්බීමත් හැකිලීමත් ඊට පසු පපුවේ තිගැස්මත් දැනුනි. මෙසේ දැනි දැනි ගොස් සියල්ල නොදැනීම ගියේය. වරින් වර ආලෝකයේද දුටුවෙමි. එහෙත් ආස්වාසේ හෝ ප්‍රස්වාසේ දැනීමක් නැත. නැවත ආස්වාසය ප්‍රස්වාසයේ මූල කර්මස්ථානයේට සිත යොමු කරගත්තේ ආයාසයෙනි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් සුව ලැබීමට නිරෝගී සුවහා චිරජීවනය පතමි. මේක ප්‍රශ්නයක් වශයෙන් ලියපු වාර්තාවක් නෙවෙයි වාර්තා කිරීම හොඳයි මේ විදියට බලමින් භාවනා විදී මුණ ගැහෙන ඉදිරිපත් වෙන මුලිච්ච වෙන හැමදේම ඒ හැටියටම වාතාවරණ දැමීම පුරුදු කරන්න පටන් අරගත්තොත් අපි මේ ජීවිතේ ජීවත් කරනවා වෙනවා. අපි භාවනා කරනවා වෙනවා. එතකොට අපි ශාසනයෙන් ගන්න පුළුවන් sannivedane ලැබෙනවා. ඒ නිසා තමයි භාවනා කරන විස්තර පුළුවන් තරම් ලියන්න උත්සාහ කරන්න. කියුවේ නැති වුණත් කමන්නේ ලියලා තියාගත්තත් වටිනාකමක් තියෙනවා. ඒකේ පුදුම මේ පිහියක් ගන්නවා වගේ පන්නරයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වාතාව හොඳයි. අපි යනවා ඊගාවෙකට. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ අරමුණු කර භාවනා කිරීමේදී එම අරමුණෙහි පැය භාගයක් පමණ ගත වූ පසු හුස්ම රැල්ල නොදෙනී යයි. ඒ අරමුණ නොදෙනී ගිය බව පෙරේදා ලියා දුන් මට ඒ දිගටම පාත්තාගෙන යාමට ස්වාමින් වහන්සේ උපදෙස් දුනි. අද දින එලෙස පැයක් පමණ ගත වූාට පසු ආස්වාස ප්‍රස්වාසයේ පමණක් සියුම්ව දැනි දැනි මුහුණහා ඇඟිලි තද ගතියක් ඇඟ නොදෙනෙන ස්වභාවයක් දැනුනි. එහෙත් එම අරමුණේම තව පැයක් ගත වූ පසු පළමුව ඇඟිලිවල තද ගතියද පසුව සියලු තද ගතින් ඉවත් විය. ගරු ස්වාමින් වහන්සේ කාරුණික උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔය අර ආරමුණ නැතුව ගියාට පස්සේ ඇත්තටම කියන්න පුළුවන් භාවනා පටන් ගත්තයි. එතෙන්ට යනකම් අර භාවනාවට කැසපොට ගහිලා තමයි තියෙන්නේ. පිටිය සකස් කිරීමයි වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ මට්ටමට ගියාට පස්සේ වෙන දෙයට එහෙමම වෙන්න ඇරලා නැවත නැවතත් නැවත නැවතත් ඒකට අනුපස්සනා කරනවා. නැවතත් ඒ අනුව බල බල ඉඳ ගියහම පේනවා භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ නැහැ. ඉබේ වෙන්න ඇරියට පස්සේ ඔන්න භාවනා වෙනවා. ඒක වැඩි වේලාවක් බලන්න. බලා ඉන්නකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද්දෝ හේතුඵල ධර්මයකට මිස කවුරුත් කරන දෙයක් නෙවෙයි කියලා ධර්මයේ පේන්න පටන් ගන්නවා. චිත්ත නියාමයේ පේන්න පටන් ගන්නවා. හේතුඵල ධර්මයේ පේනවා. ඉතින් බුදුචන්නාංශය සඳහන් කළ තියෙන යම් කිසි කෙනෙක් මේ හේතුඵල දෙක දැක්කම ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කම බුදු දැක්කා. ඒ කරන්නෙක් ඉන්නා තාකල් ඒකේ අවංකව ස්වභාව සිද්ධව සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් වෙන්න අරින්න වෙන්න ඇරලා පූර්ණ අවධියකින් ඒක දිහා බලන්න මම මේ බලන්නේ ධර්මතාවයක් දිහා. ධාතු මනසිකාරයක් දිහා, ස්වභාවයක් දිහා, භාවයක් දිහා, ගතියක් දිහා කියලා ඒක දිහා බලනින්න. එතකොට තමයි තේරෙන්න බන්නේ ඇඟට මහන්සියක් කරන දෙයක් නැහැ. වෙනදී මම නැති උනට ලස්සනට යනවා. ඒක හැබැයි වාර්තා කිරීමෙන් ලොකු පන්නරයක් ලබනවා. ඒක නිසා පුළුවන් තරම් මේකට වෙන්න ඇරලා කිරුවේ නැති වුණාට අවදියෙන් බලා සිටීමට අපි විපස්සනා කරනවා කියලා කියනවා. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි. මාලද කමඨහන් වලට අනුව ශරීරයට සිත යොමු කරමින් සිටියෙමි. එවිට අරමුණක් නොමැතිව පැය කාලක් පමණ සිටින විට නිදිමත බවක් දැනුනි. ඉන්පසු ගැස්සෙන ස්වභාවයක් ඇති වී නැවතත් හිස් තැනට සිත යොමු විය. නැවතත් ගැස්සෙන ස්වභාවයක් ඇති වී හිස් තැනට යොමු වී. මේ අවුරින් අවස්ථා 10ක් පමණ පර්යංක කිහිපයකදී අද්දුටිමි. පසුව ඊයේ දිනයේ මා පර්යංකේ සිටින විට විනාඩි 10ක් පමණ අරමුණක් නැතිව සිට උරහිස ප්‍රදේශයෙන් සියුම් වේදනාවක් දැනුනි. දැනුනි. එදෙසට සිත යොමු කර කරමින් සිටින විට එය හිරිවැටීමක් මෙන් දැනෙන්නට විය. එදෙස බලා සිටින විට පහළ සිට ඉහළට කම්පන වෙමින් ගමන් කරන බව දැනුනි. විටක විටක විශාලව හා කුඩාවටද කෙටි හා දිගු ලෙසද වේගවත්ව සහ සෙමින්ද එසේ කම්පන හට ගැනුනි. මෙසේ කම්පන 20ක් පමණ ඇති වූ පසු හිස පිටුපස වම් සහ දකුණු යන දෙපැත්තෙන්ම කම්පන කිහිපයක් ඇති වෙමින් නැති වුණි. ඉන්පසු කම්මුල ඇස ආශ්‍රිතව වේගවත් කම්පන සිදු වී හිස සැහැල්ලු වී පහතට වැටිනි. නැවත හිස පෙර තිබූ ස්ථානයට පැමිණියේය. පසුව දකුණු අත දකුණු කකුල දකුණු කකුල මතට පැමිණියේය. පසුව තිබූ තිබූ ස්ථානයටම පැමිණියේය. මේ ආකාරයට දුර ප්‍රමාණය අඩු වෙමින් අතෙහි චලනයන් සිදු වුණි. පසුව කෙටි හා වේගවත් චලන කීපයක් සිදු වී නැති විය. මේ අයුරින් තිරස්වත්, සිරස්වත්, වක්‍රවත් කම්පන චලන ඇති වී වේගවත් වී නැති වී ගියේය. මා දෑත දෙසම සිත යොදා සිටින විට කොන්දේ පහළ ප්‍රදේශයේ ඊතා දැඩි වේදනාවක් මතුවිය. ඒ කෙරෙහි සිත යොමු කළ විට එන්න එන්නම වැඩි විය. එය දරා ගැනීමට අපහසු මට්ටමකට පත්වේ. එහිදී මා ශරීරයට හිත යොමු කළේය. ඒ සමගින් ඉබේම දෙයත් පසුපසට ගොස් ශරීරයේ සමබර විය. ඉන් වේදනාව අඩු විය. සිතට සතුටක් දැනුණු අතර මද සිනාවක් මුහුණට නැගින. එවෙලේ මුහුණේ සිනාව වෙත සිත යොමු අතර ඒ සමග දෙනෙත් විවර විය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ සාමාන්‍ය පියවරින් ගමන් කර වමහා වම් වමහා දක්න ලෙස දෙපා දෙස අවධානයෙන් සිටියෙමි. ඉන්පසු පාදයේ එසවීමේ වෙනසක් ඇති බව වැටහුණි. එයට සිත යොමු කළ විට පා එසවීම අධියර පහකට සිදුවන බව වැටහුණි. එයට සිත යොමා සිටින විට ඇසිපිය ගැටි දෙනෙත් පිය වුණි. මා සිටගෙන සිටින ඉරියව්ව ඉරියව්වට සිත යෙදෙව්වෙමි. එවිට පර්යංකේදී මෙන්ම උරහිස හිස පිටුපස කම්පන ඇතිවිය. ඒවා ඇතිවීමට ගතවන කාලය වේග පරාසය එකිනෙකින් වෙනස් වෙමින් ඇතිවෙමින් නැති වී ගියේය. පසුව අත් දෙක ලිහිල් වී පර්යංකේදී මෙන් කම්පන චලන දෑස්වල දෑත්වල සිදුවිය. මා නිදාගෙන සිටින විටද ශරීරයට සිත යොමු කළ විට හිසෙහි කම්පන චංචල දැනීමට හැකිවිය. මා කෙරෙහි කරුණාවෙන් භාවනාවේ ඉදිරියට උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ හතර ඉරියව්වේදී මේ වගේ ශරීරේ ජීවත් වෙන බවට මොකද්ද නලියවිල්ලක් තියෙනවා. ඒකත් එක්ක ඉන්නා තාකල් සතිය. විදේත වරණ පැය 24ම සතියෙන් ඉන්න අවදි වෙච්චා ඉඳලා නැවත නිින්දට යනකම් මේ ශරීරයෙන් නිකුත් වෙන මේ කම්පන චංචල බල බල ඉන්න පුළුවන් නම් අපිට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් දවස පුරාම සතියෙන් ගත කරන්න. ඉතින් ඒකට තමයි ටික ටික ටික ටික පරියන්කයෙන් සක්මණෙන් එදිරිදා වැඩ වලින් අල්ලලා අල්ලලා දෙන්නේ. එතකොට යෝගාවචරත් ඒක අදිෂ්ඨාන ශක්තියෙන් දැනගන්න ඕනේ. විශේෂයෙන් භාවනා වැඩමුළුවක ඉන්නකොට පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවා උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා දැන් දෑ වෙනකම්ම මේ ශරීරයෙන් ඇති වෙන මේ කම්පන චංචල සතිය තියෙන බවට අරමුණක් නිමිත්තක් කරගෙන යන්න පටන් අරගත්තොත් ඒව කවදාකවත් අපි අතහැරලා යන්නේ ඒ නිසා ඒකට සාදර වෙන්න සීමා කරන්න එපා පරියන්කිට සක්මන්න දිගට මේ කම්පන චංචල තමන්ගේ හැරමිටිය කරගන්න, කල්යාණ මිත්‍යා කරගන්න. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ධර්ම දේශනාවට අනුව බොහෝ දෙනෙකුට ගැටලුවක් වන්නා වූ දෘෂ්ටීන්වල තදින් එල්බ ගැනීම හා ඒවා නැති කර ගන්නා අන්දම. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ධර්මදේශනයට අනුව දෘෂ්ටීන්වල තදින් එල්බ ගැනීම යෝගියාට බලපාන ආකාරය තව දුරටත් පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ පූර්වක වෙමි. හේතුඵල දහමට අනුව විපාක දෙන අකුසල කර්ම භාවනා වැඩිම නැමැති කුසල කර්මයෙන් යටපත් කිරීමට හෝ අහෝසි කිරීමට හැකිද යන්නත් හැකිනම් ඒ කෙසේද යන්නත් පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ හා හිතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. අපි ප්‍රාර්ථනා කරන හිතන පතන හැම එකක්ම කර්ම වෙනවා. ඒ නිසා උපය උපාදානා චේතස අදිඨානා බිනිවේසානුසය ඔක්කොම කර්ම වෙනවා. ඒ නිසා භාවනාදි කරන චේතනා කරන්නේ නැතුව ඉන්න එක. එතකොට කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ භාවනා කරනවා කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ සංසාරේ සුළු වෙලාවක් ඔන්න අපි පුරුදු කරගත්ත කර්ම රැස්න කරගෙන ඉන්නේ. ඉතින් කැමැති වෙලාවක් කරලා බලන්න. මොනවා කරුවත් මොනවා කිව්වත් මොනවා හිතුවත් කර්ම. ඒකට මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් ප්‍රමාණයක් බලලා මේක මට කළ හැකි කියන සංඥාව දෙන්න පුළුවන් නම් ඒක වැඩමුළුව සාර්ථකයි. ඉතින් මේ භාවනා කරනවා කියලා තඩමණ්ඩ පටන් ගත්තොත් ඒකෙත් මොනවද කරන්න හදන්නේ? ආයෙත් කක්. මොනවත් නොකර ඉන්න බලන්න. මොනවත් ඇහුනොත් ගණන් ගන්න එපා. කායට වේදනාවක් දැනුනොත් ගණන් ගන්න එපා. ආනපාන දැනුනොනේ ගණන් ගන්න එපා. ආනපාන වෙනස් වෙනනේ ගණන් ගන්න එපා. බලාගෙන ඉන්න එකයි තියෙන නිකන් බකන් නිලා ඉනවා කියලා කියන්නේ. ඒතර කර්ම රැස් නිදියක් නැහැ නේද? ඉතින් චේතන නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළේ චේතනාම්බිකවේ කම්මං වදා. ඒ නිසා මේකදී එක එක චිත්තක්ෂණයක් අංශු මාත්‍රයක් බලන්න ප්‍රාර්ථනාවක් නැතුව ජීවත් වෙන්න. ඉතින් එතකොට මුල් කොටසදී කියලා තියෙන්නේ මේ දෘෂ්ටි ප්‍රශ්න තියෙන භාවනා කරන්න විතරයි. භාවනා කරන්න තියෙන මිසල දෘෂ්ටි ප්‍රශ්න නැහැ. 60 ටිකක් දෘෂ්ටි වලින් 49ක්ම තියෙන්නේ භාවනා හර්ගිය කටිය. භාවනා වර්ධන ඇයට දෘෂ්ටි නැහැ. ආය දෘෂ්ටි 19 13ක් තියෙනවා කල්පනාකාරින්. මොලේ සවුත් වෙච්ච ඇයට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. මේ දෘෂ්ටියක් එන්න සෑහෙන පිස්සුවක් තියෙනවා. දැන් හොඳ ඥානයක් තියෙනවා. භාවනා සෑහෙන්න හරියන්න ඕන. හරියන්න හරියන්න දෘෂ්ටි වැඩි වෙනවා. හරියන්න හරියන්න මේ ඥානෙ වැඩි වෙන්න වැඩි වෙන දෘෂ්ටි වැඩි වෙන නිසා සාමාන්‍යව ඉදිරියට හම්බ කරලා පාම් ගෙඩියක් කාලා ජීවත් වෙන මනසට මොන දෘෂ්ටිද? මොකක්වත් නැහැ. ඒ නිසා මේ දෘෂ්ටියක් ගන්නත් ඇහෙන මහන්සි වෙන්න ඕන. නිකන් හම්බ වෙන්නේ නැහැ. දූපාදියක් ගන්නවා. අවුරුදු 4ක්වත් මහන්සි වෙනවා, 3ක්වත් මහන්සි වෙනවා කළු කෝට්ටයක් දාගන්න. වගේ දෘෂ්ටි ගන්නත් ඇහෙන්න මහන්සි වෙන්න ඕන. අපි ඉතින් මේ දවස්වල කතා කරන්නේ මේ වගේ ditthi visuddhi parisuddhi padannyanga නිසා අපි ඉදිරියටත් ඒ ටික සාකච්ඡා කරමු. ඒ නිසා අපි ධර්ම දේශනාදී බලාපොරොත්තු වෙමු. මේ මේක පිළිබඳව තාටියක් ඉදිරියට යන්න. බය අරලා චකිත කරන්නේ නැතුව භාවනා කරනකොට දෘෂ්ටි එනවා කියලා දැනගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. දැන් අපි ලිඛිත ප්‍රශ්න સમાપ્ત වෙන කාට හරි ඒ අවස්ථාවේ හැටියට මේ කරන ද ප්‍රකාශන උත්තර වලට නොපැහැදිලිකමක් තියෙනවා නම් හෝ ඌණ පූර්ණයක් කරන්න තියෙනවා නම් හෝ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර අත උසන්න නැත්නම් අපි මේ කාලය සක්මන් භාවනාව සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. දැයිලිකිත පාචක ප්‍රශ්න නැහැ ඒක වඩා හොඳයි. ඒ නිසා අපිට පැය කාලක් වැඩිපුර ලැබිලා තියෙනවා සක්මනට. එතකොට අපි පැයකුත් විනාඩි 15ක කාලයකට පස්සේ නැවත අපි මෙතෙන් එකතු වෙනවා පරියංග භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.